අපි කවුරුවත් කැමති නැහැ දුකට. මිනිස්සු වෙච්ච අපි විතරක් නෙමෙයි තිරිසංගත සතෙක්වත් තිරිසංගත සත්තුවත් කැමති නැහැ දුකට. දුකෙන් මිදීම සඳහායි දුක නැති කිරීම සඳහායි හැම දිනාම Taman දන්න විදිහට ක්‍රමෝපායන් හොයාගන්නේ කරන්නේ. ඒ Taman දන්න විදිහට දුක නැති කරගන්න නොයේ ක්‍රමෝපායන් යෙදෙන ලෝකයේ තුල හරියට අසනීපයට රෝගී වැඩි වෙන බෙහෙතක් ගන්නවා වගේ ලෝකේ බොහෝ දෙනෙක් කරන්නේ දුක නැති කරගන්නට කියලා දුක වැඩි වෙන විදිහේ හේතු හදාගන්න එක ඒත් මේ ලෝකයා එක දන්නේ නැහැ. එබඳු ලෝකයක් තුල එබඳු ලෝකයක් අතරින් මේ පින්වත් දෙපිරිසම සතුටු වෙන්නට ඕනේ. තමන්ගේ ජීවිතවලට සැනසෙල්ලක් සාන්තියක් ළඟා කරගන්නට මොනවාම හරි දෙයක් කරන්නේ නැතුව නියම විදිහට දුක නැති කරලා සැනසෙල්ල ළඟා වෙන මාර්ගයක් තෝරාගෙන කටයුතු කරන්න පුළුවන් වෙච්ච පිරිසක් අපි කියලා සතුට වෙන්නට ඕනේ. කුමක් නිසාද පෙරවස් සමාදන් වෙච්ච පිරිසගේ බලාපොරොත්තුවත් ඒ සීල ගුණයක පිහිටලා චිත්ත සමාධියක් ඇති කරගන්නට ඒ වගේම ප්‍රඥා භාවනාවක් කරන්ට ඉඩ අවකාශ සලස්වාගෙන ඒ තුලින් ස්වර්ග මෝක්ෂ සම්පත්තිය ලබා ගන්නට ඒ වගේම දාන ආදී කුසල ධර්ම સિદ્ધ කරගන්න බලාපොරොත්තු වෙන સિદ્ધ කරන මේ පින්වතුන්ගේ බලාපොරොත්තුවත් අනේ ගිහි ජීවිතයේ නොයෙක් වැඩ කටයුතු නිසාත් කුසල ධර්මයන්ගේ ඉඩාවකාශ නොලැබුණු භාවනා ආදී ගුණ ධර්මයන් වඩන් ඉඩාවකාශ නොලැබුණු අපිට ඒ භාවනාදී ගුණධර්ම වඩා වර්ධනය කරගන්න උත්සාහවත් වෙන පිරිසට උපස්ථාන කරලා හෝ කුසලයක් සිද්ධ කරගන්න ඕනේ. ඒ වගේම දාන ආදී කුසල ධර්ම සිද්ධ කිරීම තුළින් ස්වර්ග මොක්ෂ සම්පත්තිය ලැබෙනවා කියන මෙන්න මේ වගේ අදහසකුත් ඇති කරගෙන ඒ පිරිසද බලාපොරොත්තු වෙනවා දාන ආදී කුසල ධර්ම સિદ્ધ කරගෙන ස්වර්ග මොක්ෂ සම්පත්තිය ලබා ගැනීම තුලින් ජීවිතයේ දුක් කරදර ස්වභාවයන් ගෙන් මිදෙන්නට මම මුලින් මතක් කළේ ඒකයි සතුටු වෙන්නට ඕනේ කියලා දුක නැති කරන්න මොනවාම හර්ධයක් කරන යුගයක මොනවාම හර්ධයක් කරන්න නැතුව දුක නැති වෙන මාවත තෝරාගෙන ඒ මාවත තුලම ඉඳගෙන දුක නැති කරන්න පුළුවන් දෙයක් කරන්නට මේ දෙපිරිසම පෙළඹිලා තියෙනවා මොකද අපි දන්නවා මේ ලෝකයේ අපි පුද්ගල භාවයක් ඇති කරගත්තට හේතුඵල ධමයක් තියෙන්නේ පටිච්ච සමුපාද ධර්මතාවයක් තියෙන්නේ දුක යම් ක්‍රමයකට ඇති වෙනවා නම් ඒ ක්‍රමයේ කිරීමෙන් දුක නැති වෙන්නේ නැහැ යම් ක්‍රමයකට දුක නැති වෙනවා නම් ඒ ක්‍රමය නොකිරීමෙන් දුක නැති වෙන්නේ නැහැ. කුසල ධර්ම කියලා කියන්නේ ත්‍රිවිධ සුචරිතය කියලා කියන්නේ හැම වෙලාවෙම කුසල වූ සැනසෙල්ල ලබා දෙන හේතුවක් මාර්ගයක්. ඒකේ ඵලයේ කවදාවත් දුකක් ලැබෙන්නේ නැහැ. මා භික්ඛවේ මා භික්ඛවේ පුඤ්ඤානම් භායිත සුකස්සේතම් භික්ඛවේ අදිවචනං යදිදම් පුඤ්ඤානಂತಿ බුදුරජාණන් වහන්සේ නිතරම ලෝකෙට අවවාද කරනවා මහණෙනි පින කියන එකට බය වෙන්න එපා පින කියලා කියන්නේ සැපට තව නමක් කියලා එතකොට කුසල ධර්මය පින හැම වෙලාවෙම හේතුවක් මොකේටද සැප සැනසෙල්ල නැමැති ඵලය ලබා දෙන්න අකුසලයේ කියන එක හැම වෙලාවෙම හේතුවක් දුක දුම්නස කියන ඵලය ලබා දෙන්න බොහෝම දිනෙක සැප සැනසෙල්ල ලබා ගන්නට කියන අදහසෙන් අකුසල ධර්ම කරනවා සමහර විටක සත්ව ඝාතන කරන්නට පුළුවන් විස වර්ග වෙළඳාම් කරන්නට පුළුවන් මත්ද්‍රව්‍ය වෙළඳාම් කරන්නට පුළුවන් ඒ තුලින් සැනසෙල්ලක් ලබා ගන්නට නමුත් ඒ හේතු ටික තියෙන්නේ සැපසනසිල්ල ඈත් කරන්නට දුක් දුම්නස ළඟා කරගන්නට ඒකේ අයට තේරෙන්නේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය කිරියේ වත්තු කියන්නේ හේතු ඒ හේතු තියෙන්නේ සැපසනසිල්ල ළඟා කරගන්න දුක් දුම්නස ඉවත් කරගන්නට ඒකේ අයට පේන්නේ එබඳු ලෝකයේ අතරින් මේ පින්වත් දෙපිරිසම සැබෑවට සැපසනසිල්ල ලැබෙන මාවතක සැපසනසිල්ල ලැබෙන හේතුවක්ම කරන්නට පුළුවන් වුණා දක්ෂ වුණා කියලා සතුට වෙන්නට ඕනේ. මේ ලෝකේ කුසල ධර්මයන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්න පුද්ගලයෝ ගැන ශ්‍රද්ධාව ඇති කරගන්න හැටි ගැන ඒ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම වඩා ගන්නෙ කොහොමද කියන එක ගැන අපි ටිකක් දැනගන්නට ඕනේ මේ කුසල ධර්ම સિદ્ધ කරන යහපත් මාර්ගයේ ඉන්න අපි ඒ යහපත වඩා වර්ධනය කරගන්නේ කොහොමද කියන එක ටිකක් දැනගන්නට ඕනේ. යහපත වඩා වර්ධනය කරගන්නේ මෙන්න මෙහෙමයි කියන ධර්මතාවය ටිකක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් සූත්‍රයක් තමයි මම මාතෘකා කළේ මේ සූත්‍රයේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ අංගුත්තර කියන කොටසට අයිති හත්වෙනි නිපාතයේ තියෙනවා උදක උපමා පුද්ගල සූත්‍රය කියලා. වතුරකට උපමා කරලා පුද්ගලයන්ව පෙන්වන සූත්‍රයක්. අන්නේ සූත්‍රයේ පෙන්නනවා සත් සත්‍යමේ භික්කවේ උදකුපමා පුද්ගලා සන්තෝ සංවිච්ඡමාන ලෝකස්මි මහණෙනි මේ ලෝකයේ වතුරකට උපබා බඳු පුද්ගලයෝ හත හත් දෙනෙක් ඉන්නවා කියලා. මෙන්න මේ පුද්ගල චරිත පුද්ගල ජීවිතය ටික දැනගත්තාම මෙහෙම මෙහෙම චරිත තියන අය ඉන්නවා කියලා අපි කෙනා කෙනාගේ හැකියාව මත අපිටත් අපේ ජීවිත හදාගන්න පුළුවන්. ඒකෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඉද භික්ඛවේ ඒකච්චව පුද්ගලෝ සකින් සකින් නිමුග්ගෝ නිමුග්ගෝච හෝති මහන්නේ මෙලොව එක්තරා පුද්ගලයෙක් ඉන්නවා වරක් ගිලුනේ ගිලුනේම වෙයි සිහිපත් කරගන්න මහා ගැඹුරු ඊටාම ගැඹුරු වතුර වලක් තියෙනවා කියලා හිතන්නකෝ ඒ වතුරකට යම්කිසි කෙනෙක් ඇවිල්ලා මෙළුවේ එක් පුද්ගලයෙක් තියෙනවා එක සැරයක් ගිලුනොත් වතුරේට බහැලා එයා එහෙමම ගිලුනමම තමයි ආය කවදාවත් උඩට එන්නේ නැහැ සම්පූර්ණ මරණයටපත් වෙනකම්ම ආය උඩට එන්නේ එකවරක් ගිලුනොත් ගිලුනාමම තමයි මෙන්න මෙහෙම පුද්ගලයෙකුත් ලෝකේ ඉන්නවා තව පුද්ගලයෙක් ඉන්නවා උම්මුංජිත්වා නිම්මුංජති යට ගිහිල්ලාම වරක් උඩට එනවා උඩට ඇවිල්ලා ආපහු යට යනවා ගියා ගියාමයි ආයෙත් කවදාවත් ඒ ජීවිතය බේරෙන්නේ නැහැ මරණයටමපත් වෙනවා විනාශයටමපත් වෙනවා ජීවිතේ නැති වෙනවා තව පුද්ගලයෙක් ඉන්නවා උම්මුංජිත්වා ඨිතෝ හෝති උඩට ඉල්පිලා උඩ ඉන්නවා. යම්කිසි ලී කොටයක් හරි මොන හරි දෙයක් අල්ලගෙන ඒකේ එලිලා ඉන්නවා. එතකොට තව පුද්ගලයෙක් ඉන්නවා උම්මුංජිත්වා උඩට එනවා ඇවිල්ලා විපස්සති විලෝකති නුවණින් බලනවා වටපිට හැරිලා එල්ලෙන්න එහෙම තැනක් තියනවද ගොඩ යන්න තැනක් තියනවද කියලා වටපිට ටිකක් හොයලා බලන පුද්ගලයෙක් ඉන්නවා. උමුංජිත්වා විපස්සති විලෝකෙති. තව පුද්ගලයෙක් ඉන්නවා උමුංජිත්වා පතරති. උඩට ඇවිල්ලා නිකන් ඉන්නේ පීනන කෙනෙක් ඉන්නවා. තව පුද්ගලයෙක් ඉන්නවා උම්මුංජිත්වා පටිධානපත්තෝ හෝති. උඩට ඇවිල්ලා කොහොම හරි අමාරුවෙන් අමාරුවෙන් පීනගෙන ඇවිල්ලා නොගැඹුරු තැනකට එනවා. එතකොට බයක් නැහැ හිටගෙන උනත් ඉන්න පුළුවන් තමන්ව ගිලින්නේ නැති නොගැඹුරු තැනකට එනවා. තව පුද්ගලයෙක් ඉන්නවා උම්මුංජිත්වා තින්නෝ හෝති පාරගතෝ තලයේ තිටති බ්‍රාහ්මණ. කොහොම හරි වතුරෙන් පීනලා ගොඩකටම යන කෙනෙක් ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ වතුරට උපමා කළ පුද්ගලයෝ හත් දෙනෙක් පෙන්නනවා. ඒ වතුරට උපමා කළා පෙන්නන මේ පුද්ගලයෝ හත් දෙනාගෙන් අපේ ජීවිතවලටත් ඒ ඒ පුද්ගල චරිතවල ලක්ෂණ තියෙන්න පුළුවන් තියෙනවා. අපි තේරුම් කරගන්න ඕනේ අපේ ජීවිතය කොතනද අපි යා යුත්තේ එහෙනම් කොහොමද කියන කාරණාව. මහා ගැඹුර පමන කළ නොහැකි ජලාශයක් බඳුයි පින්වතුනි මේ සසර කාමෝග භවෝග ditthiyෝග අවිද්‍යාව ඕග කියලා කවදාවත් මහා ගැඹුරු වතුරක අඩිය ගැහුවට ගැහුවට පිහිටක් නැහැ කොතනකවත්. තව තව එරෙනවා තව තව යටට යනවා මිසක ගැඹුර වැඩිකමට සැහැල්ලු බවක් සැනසෙල්ලක් පිහිටක් නෑ ඒ වතුරේ. ඒ වගේ කාමෝගය කියන එක ගන්න කාමෝගය කියලා කියනකොට අපි රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මෙන්න මේ කාරණා. තව අපේ භාෂාවෙන් අපේ ජීවිතවලින් කිව්වනම් ගෙවල් දරුවල් හදාගෙන යාන වාහන එකතු කරගෙන දූ දරුව හදාගෙන ඉඩකඩම් හදා කියාගෙන මිල මුදල් හොයාගන්නමින් ජීවත් වෙන මේ මට්ටම මේකේ පතුලක් පෙනෙන්නේ ගැඹුරුයි කවද්ද අපේ සෙවීම ඉවර වෙන්නේ කවද්ද අපේ මේ එකතු කිරීම සෑහීමටපත් වෙන්නේ මෙන්න මෙතෙන්ට ගිහිල්ලයි කියලා පතුලක් පේන්නේ හැමදාම මේව හොයන්න වෙලා හොයනවා මිසක අර වතුරේ පතුලක් පෙනෙන්නේ නැහැ අඩිය ගහලා පිහිටා හිටින්න තැනක් නැහැ වගේ කාමෝගේ ස්වභාවය තමයි ඒකේ පතුලක් පෙනෙන්නේ නැහැ අඩියක් නැහැ ගෙවල් දොරවල් හදනකොට දූ දරුවන්ගේ කටයුතු කියයි දූ දරුවන්ගේ කටයුතු කියනකොට ඉඩ කඩම් වල කටයුතු කියයි ඒකේ කටයුතු කියනකොට මිල මුදල් වල කටයුතු කියයි මේ වගේ එකින් එකට එකින් එකට කිසිම දෙයකින් නිෂ්ඨාවක් නැතුව පතුලක් පෙනෙන්නේ නැති මට්ටමක් තියෙන මේක කාමෝග ඊට පස්සේ භවෝග කියලා කියනවා ඕගේ කියන්නේ තව සැඩ පහරක් නතර වෙලා ඒකෙන් වෙන් වෙන්න වුණත් වෙන් වෙන්න කැමති වුණත් වෙන් වෙන්න බැරුව ගහගෙන යන ස්වභාවයක් තියෙන එකටම භවෝග කියනකොට මේ කාම භවයේ රූප භව අරූප භව කියන තුන් භවය අනුව නිතරම අපේ ජීවිත ගහගෙන යනවා තුන් භවයෙන් තොර වෙන පැවැත්මක් නැහැ ඊගාවට ditthiyuga කියලා කියන්නේ සත්ව පුද්ගල ආත්ම දෘෂ්ටියෙන් යුක්තවමයි මේ ගහගෙන යෑම වෙන්නේ. ඊට පස්සේ මේ ඕගයේ තියෙන ස්වභාවය කාමෝග, භවෝග, ditth‍යෝග කියන මේ ඕගයන්ගේ ස්වභාවය ගැඹුරු බව අඩිය ගහන්න බැරි පිහිටා නොහිටින බව පෙන්වන්නේ නැහැ. මෙන්න මේ වගේ වතුරකටයි අපි වැටිලා තියෙන්නේ. මෙන්න මේ වගේ වතුරකයි අපි ඉන්නේ. වතුරකට වැටුණු ගැඹුර වතුරකට වැටුණ කෙනෙක් බලන්ඩ එයා බොහෝම සතුටින් ඉන්නවද? බොහෝම සැපසේ ඉන්නවද? නටලා ගියේ කියලා hina වෙලා සතුටු වෙන්න වටපිටාවක ඉන්නවද? නැහැ. දැන් මෙතනදී මේ ඕගය තුල ඒ වතුර වගේ තමයි පමන කරන්න බැරි ගැඹුර මෙන්න මේ කාමෝග භවෝග ditthියෝග අවිද්‍යාවෝග කියන ඕගේ මේ ඕගේ ස්වභාවය තමයි දැන් බාහිර වතුරේ ස්වභාවය තමයි මරණය හෝ මරණ හා සමාන දුක එනවා මා අනිවාර්යෙන් මැරෙන්න වෙනවම මේ ඕගේ ගිලුණොත් මේ ඕගේ ඉන්න කෙනාටත් ඒකාන්තෙන් ජරා මරණ දුක ජීවිතේ කරා එනවාමයි මේ යෝගයේ හැම වෙලාවෙම පිළිටලා තියෙන්නේ ධර්මතා අටක් මත ලාභ අලාභ යස ආයස නින්දා ප්‍රශංසා සැප දුක් කියන කරත් රෝධයක් පෙරලෙනවා වගේ මේක හැම වෙලෙම පෙරලි පෙරලි පෙරලි පෙරලි තියෙනවා එතකොට මේ ඕගේ තුල මේ වතුර තුල තමයි අපේ ජීවිතය තියෙන්නේ ඒ තුල තියෙනකොට ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස රාග දේශ මොහ කියලා 11 ධර්මතාවයක් තියෙන මේ ඕගය ඇතුළේ ඉන්න කෙනාගේ ජීවිතයේ අත නොහරින ලෝකේ හැම කෙනෙක්ම අපව අතහැරලා ගියත් අපේ හේවණල්ලා අපව අතහැරලා යන්නේ වගේ මේ ලෝකේ කවුරු අතහැරලා ගියත් ලෝකේ ඉන්න කෙනාව ඕගේ ඉන්න කෙනාව ඉපදීමේ ස්වභාවය අතහැරලා යන්නේ තමන්ව තව තව තැන්වල උපදවනවා ලෝකේ කවුරු අතහැරලා ගියත් මේ ලෝකෙ තුල ඉන්න කෙනාව දිරන බව මහලු බව අතහැරලා යන්නේ ඕගොල්ලන්ව ඇස් පේන්නේ නැති කන් ඇහෙන්නේ නැති අතපය වළංගු නැති තමන්ට වතුර උගුරක් තමන්ට අරගෙන බොන්න බැරි තත්ත්වයට පත් කරනවා කියන ධර්මතාවයේ හැවණැල්ල වගේ ඕගොල්ලෝ පිටිපස්සෙන් ඉන්නවා මේ යෝගයේ තුල ජීවිතේ තාම වෙලා නැති හින්දා අපිට ඒක පේන්නේ නැති වෙන්න පුළුවන් තේරෙන්නේ නැති වෙන්න පුළුවන් දැනෙන්නේ නැති වෙන්න පුළුවන් උස් කඳු මුදුනක ගලන ගලපු වතුර ටිකක් පහත් නිම්නයේ කරා එකදු තප්පරයක්වත් ශ්‍රණයක්වත් මොහොතක්වත් නතර නොවි පාතට එනවා වගේ තමන්ගේ හෙබනැල්ල වගේ තියෙන මේ ධර්මතා එකින් එක තමන්ගේ ජීවිතේට ලං වෙවි තියෙන්නේ ලං වෙනවා කියන එකත් මතක තියාගන්න ඊට පස්සේ තමන්ව අත නොහැර තමන් අනුවම පවතින තමන්ගේ හෙබනැල්ල වගේ ලෙඩ රෝග කියන එක තමන්ගේ පස්සෙන් එනවා මරණයත් එහෙමයි නිന്ദා අපහාස අනුම් වෙනුම් එහෙමයි එතකොට මේ වතුර තුල ඕගය තුල හෙව නැල්ල වගේ මේක තුල ඉන්න කෙනාට මේ ධර්මතා ටික තියෙනවා කියන එකත් මතක තියාගන්න ඕනේ. මේ ටික අපි දන්නේ නැහැ. එතකොට මෙන්න මේ ඕගේ ස්වභාවය දන්නේ නැතුව වතුරට වැටුණු කෙනෙක් එකවරක් ගිලුනේ ගිලුණාමමයි බඳු පුද්ගලයා වගේ තමයි මේ ලෝකේ ඕගේ තුලද මුළු ජීවිතයම නොඑක් අකුසල ධර්මයන්ගෙන් යුක්තවම තියෙන ජීවිතයක් ගත්තොත් ඒ ජීවිතේ මේ ඕගෙන් උඩට එනවා උඩට ඇවිල්ලා ඕගෙන් එතර වෙනවා කියන පැත්තට මේ ජලයෙන් උඩට ආවොත් එපෑ ඈතර වෙනවා කියන සිද්ධියක් ලැබෙන්න ඈතර වෙන්න නම් උඩට එන්න ඕනේ. උඩට ආවොත් තමයි ඈතර වෙන්න තැනකට යන්න පුළුවන්. උඩටවත් එන්න නැත්නම් මේ ජීවිතේ ඕගේ ඇතුලේ ජලය ඇතුලේම නම් තියෙන්නේ. ඒ වගේ මේ තරම් සැඩ පරුස දුක් පීඩා ලැබෙන මේ ඕගේ ඇතුලේ සංසාරයේ ඇතුලේ කාමෝග භවෝග ditthiyෝග අවිද්‍යාවෝග කියලා ජරා මරණ දුක පන්නාගෙන එන මේ ඕගේ ඇතුලේ හරියට වතුරේ උපමා කරන පුද්ගලයා මොකද්ද එකවරක් ගිලුනොත් මතු උඩින් නැතුව ගිලුනාම බඳු පුද්ගලයා වගේ යම්කිසි කෙනෙක් දස අකුසල කර්මපතයෙන් යුක්තවම මුළු ජීවිතේම හිටියොත් ඉපදුණු තැන Taman දන්න තැන ඉඳලා කුඩා කාලේ පටන් Tamanට තේරෙන මට්ටමේ දක්වාම හැම විදිහකින්ම දුෂ්චරිතයන්ගෙන්ම ඇලිච්ච දුෂ්චරිතයන්ගෙන්ම ගැලිච්ච ජීවිතයක් තියෙනවා නම් අකුසල කර්ම සමාදානෙන් යුක්ත ජීවිතයක් තියෙනවා නම් මෙන්න මේ ජීවිතය දකින්න මෙන්න මේ පුද්ගලයා දකින්න වතුරකට උපමා කළා එකවරක් ගිලුණු පුද්ගලයා ගිලිලාම ගියා කවදාවත් උඩෙන්නේ නැති පුද්ගලයෙක් වගේ මේ අකුසලයන්ගෙන් ග්‍රහණය වෙච්ච පුද්ගලයා. එතකොට ඒ කියන්නේ එයාට මේ ඕගෙන් ඈතර වීමක් ගැන ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් නිന്ദා අපහාස ආදී මේ කැකෑරෙන ඕගෙන් එගොඩ වීමක් තබා උඩ හිටීමක්වත් ලැබෙන්නේ නැහැ එතකොට බඳු කෙනා තව ගොඩාක් යටයි. එයා ඒ යටට ගිය පුද්ගලයා බඳුයි. ඊට පස්සේ දෙවණියට පුද්ගලයෙක් ඉන්නවා වරක් උඩට එනවා උඩට ඇවිල්ලා යට යනවා ගියොත් ගියාමම තමයි ආයේ එන්නේ. ඒ කියන්නේ මේ ලෝකයේ අතරින් සමහර කෙනෙකුට හිතෙනවලු සද්ධා සාදු කුසලේසු ධම්මේසු එතකොට සාදු හිරි කුසලේසු ධම්මේසු සාදු උත්තප්පං කුසලේසු ධම්මේසු සාදු විරි කුසලේසු ධම්මේසු සාදු පඤ්ඤාය කුසලේසු ධම්මේසු කුසල ධර්මයන්හි ශ්‍රද්ධාව ඇති කරගන්නවා නම් හොඳයි කුසල ධර්මයන්හි ලැජ්ජා බය ඇති කරගන්නව නම් හොඳයි. කුසල ධර්මයෙන් ඇති කරගන්න උත්සාහවත් වෙනවා නම් හොඳයි. කුසල ධර්මයන් කෙරෙහි නුවණැත් එක්ක වෙනවා නම් හොඳයි කියන අදහසක් ඇති වෙනවලු කෙනෙකුට. හැබැයි උඩට ඇවිල්ලා ආපහු යට ගිලිනවා. එහෙම හිතුණට ආපහු යා කුසල කර්මෙන්ගෙන් යුක්තයි. අපි අපිට පේන වට පිටාවෙන් ගමු. සමහර කෙනෙකුට හිතෙනවා දැන් නම් සිල් අරගෙන ටිකක් හොඳ මිනිස්සෙක් වුණොත් හොඳයි කියන අදහසක් හිතෙන්න පුළුවන්. මොන දැන් උඩට ආවා. නමුත් එයා මොකද කරන්නේ? අසත්පුරුෂ ඇසුර නිසා හෝ තමන්ගේ ආශ්‍රය නිසා හෝ අර අදහස ක්‍රියාත්මක වෙන්න ඉඩ නැහැ. ආපහු අර අකුසල පැත්තට දුස්චරිත පැත්තටම නැඹුරු වෙලා ඒ තුලම ගැලිලා ඉන්නවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් මත්තන් බොන කෙනෙක් නම් ඒක නොකළොත් හොඳයි කියලා. ප්‍රාණඝාත කරන කෙනෙක් නම් ඒක නොකළොත් හොඳයි. හොරකම් කරන කෙනෙක් නම් ඒක නොකළොත් හොඳයි කියන අදහස එන්න පුළුවන්. දාන ආදී කුසල ධර්ම නොකරන කෙනෙක් නම් මෙහෙම දාන ආදී කුසල ධර්මයක් කරන්න ඕනේ කියන අදහස එන්න පුළුවන්. ඒක අදහසට පමණක් සීමා වෙනවා ඒ අදහසද ඒ හිතද නැකිලා ආපහු පරණ විදිහටම අකුසලයන්ගෙන් යුක්තව අකුසල කර්ම සමාදානෙන් යුක්තව එලිලගෙල්ල ජීවත් වෙනවා මෙයා වරක් උඩට ඇවිල්ලා ආපහු යට ගිය පුද්ගලයා වගේ එතකොට එයාද එතරට යන්න ඕගේ උඩේ ඉඳලා එපෑ උඩට ඇවිල්ලා ඒකෙන් පිහිටක් ප්‍රයෝජනයක් ගත්තේ නැහැ ආපහු යටට යන පුද්ගලයා වගේ මෙන්න මේ කුසල ධර්මයන් කෙරෙහි අදහස් වලින් සිත් උපද්දගෙන නමුත් ඒකේ පැවැත්මක් ඇති කරගන්න නැතුව ආපෝ අකුසල පැත්තටම යන පුද්ගලයා එතකොට මෙන්න මේ එයා තමයි උඩට ඇවිල්ලා උම්මුංජිත්වා නිම්මුංජති උඩට ඇවිල්ලා යටට යන පුද්ගලයා ඊගාවට උම්මුංජිත්වා කිතෝ හෝති තව පුද්ගලයෙක් ඉන්නවා උඩට ඇවිල්ලා පිහිටලා හිටිනවා එයා ආපහු යටට යන්නෙත් නැහැ හැබැයි ඊතර වෙන්නෙත් නැහැ. ඕකේ. ඕකේ තුල පිහිටා හිටිනවා. වතුරේ යට යන්නෙත් නැහැ. වතුරෙන් එගොඩ වෙන්නෙත් නැහැ. වතුරේ හිටින පුද්ගලයෙක් ඉන්නවා. උමුංජිතෝ ටිතෝ හෝති. ඒ කියන්නේ යම් කිසි කෙනෙකුට හිතෙනවා කුසල ධර්මයන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්නවා නම් කුසල ධර්මයන් කෙරෙහි ලැජ්ජා බය ඇති කරගන්නවා නම් කුසල ධර්මයන් කෙරෙහි වීර්යය ඇති කරගන්නවා නම් ප්‍රඥාව ඇති කරගන්නවා නම් හොඳයි කියලා උම්මෝන්ජිත උඩට ආවා. ඇති කරගත්තට දැන් අකුසල් කරන්නේ නැහැ එයා. හැබැයි 아무තෙන් කුසල ධර්ම කරන්නෙත් නැහැ. මේකෙදි අර්ථ දෙකක් තියෙනවා. ටිකක් නුවණින් තේරුම් කරගන්නටත් ඕනේ මං කාරණා දෙකකින් කියන්නම් දෙපැත්තක්. අකුසල ධර්ම කරන්නේ හිඳ යට යන්නේ තිතෝ හෝති කියනකොට අර්ථ දෙකක් තියෙනවා මේක එකක් තමයි කුසල ධර්ම කරන්නේ අපි කියමු සමාරු අහලා ඇති ඉතින් හොරකම් කරන්නේ සත්තු මරන්නේ පන්සිල් කඩන්නේ අපි අපි මොකටද පන්සල් යන්නේ අපි මොකටද දන් දෙන්නේ වගේ තැන්වලින් කියන අය ඉන්නවා. ඒ කියන්නේ මෙයා නරක දේ කරන්නේ ඒ මොකද ඒක හොඳ නෑ කියන අදහස නිසා. නමුත් හොඳ දේ කරන්නේ. මෙයාගේ හොඳ වැඩෙන්නේ නෑ නරකෙන් පිරෙන්නේ තිති පුද්ගලයේ. එක. ඕක එක අර්ථයක් ඒකේ අර්ථය හැබැයි පටු. ඕගයට සාපේක්ෂව ඕගෙන් එගොඩ නිදහස් භූමියකට සාපේක්ෂවත් මේකේ අර්ථයක් තියෙනවා. ඒ කිව්වේ උම්මුංජිත්වා ඨිතෝ හෝති කියනකොට උඩට ඇවිල්ලා පිහිටි පුද්ගලයා වගේ තමයි කවුද? නොයේක් අකුසල ධර්මයන්ගෙන් නොකරනකොට පිරෙන්නේ යටට යන්නේ නමුත් ඒ කියන්නේ එයා කුසල ධර්ම නොකරනවා නෙමෙයි කරනවා. දන් දෙනවා මේක ටික ගැඹුරු අර්ථයක් හොඳට තේරුම් කරගන්න දන් දෙනවා සිලු සමාදන් වෙනවා නොය කුසල ධර්මත් කරනවා නමුත් මෙයා ඕගෙන් ඊතර වෙන්නේ තිති පුද්ගලයෙක් ඇයි මෙයාගේ කුසල ධර්මයන් කෙරෙහි ශ්‍රද්ධාවක් තියෙනවනම් ඒ ශ්‍රද්ධාව නිසා දානෙ දෙනවා නමුත් මෙයාගේ ශ්‍රද්ධාව වැඩෙන්නේ යම් කුසල ධර්මයන් කෙරෙහි ලැජ්ජාවක් බයක් තියෙනවා නම් ඒ ලැජ්ජාව කුසල ධර්ම නොකිරීම ගැන ලැජ්ජාවක් තියෙනවා නම් කුසල ධර්ම නොකිරීම ගැන බයක් තියෙනවා නම් ඒ නිසා කුසල් කරනවා. නමුත් ඒ ලැජ්ජා බය එන්නෙන්න වැඩෙන්නේ නැහැ මෙයාගේ. යම් කුසල ධර්මයන් ඇති කරගන්න ඕනේ කියන වීරියක් තියෙනවා නම් ඒ වීරිය නිසා කුසල් කරනවා. ඒ වීරිය වැඩෙන්නේ නැහැ යම් ප්‍රඥාවක් තියෙනවා නම් කුසල ධර්මයන් කෙරෙහි ඒ ප්‍රඥාව නිසා කුසල ධර්ම સિદ્ધ කරනවා ඒ ප්‍රඥාව වැඩෙන්නේ නැහැ මෙයාගේ ඒ හින්දා මෙයා තිති පුද්ගලයෙක් වෙලා උදාහරණයක් හැටියට ගන්න ලෝකේ යම්කිසි කෙනෙක් දන් දෙනවා කියලා කියන්න මෙයා ඕගේ ඉන්න පුද්ගලයෙක් තිති පුද්ගලයෙක් මෙයා ගාව තුනුරුවන් කෙරෙහි යම් මට්ටමක ශ්‍රද්ධාවක් තියෙනවා නම් ඒ උඩ ඉලිපීම මෙයාගේ උඩට ආව ශ්‍රද්ධාවක් තියෙන නිසා ඒ නිසා දන් දෙනවා දන් දුන්නට ශ්‍රද්ධාව වැඩෙන්නේ නැහැ. ඇයි තියෙන ශ්‍රද්ධාවෙන් වැඩ කරන ශ්‍රද්ධාව වැඩෙන්නේ එතකොට සිල් සමාදන් වෙනවා. නොයේ කුසල ධර්ම સિદ્ધ කරනවා. සිද්ධ කළාට ඒ තමන්ගාව තියෙන මුදල වියදම් කළා මේ තියෙන්නේ. යම් ශ්‍රද්ධාවක් කුසල ධර්ම නොකිරීමේ ලැජ්ජාවක් බයක් කුසල ධර්ම කිරීමේ උත්සාහයක් නුවණක් යම් මට්ටමක තිබුණා ඒ ටික වියදම් කළා තමයි දන් දෙනවා සිල් ගන්නවා නොයෙක් උපකාර කරනවා හොඳ දේ කරනවා කියන ටික තියෙනවා මොකද මේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා නම් ලෝකෙ තුල මේ ඔක්කොම ඕගෙන් ඈතර වෙන අය වෙනවා එහෙම වැඩෙන්නේ එතකොට තිටි පුද්ගලයා එයාත් ඒ දාන ආදී කුසල ධර්ම સિદ્ધ කළත් સિદ્ધ කරන මේ කෙනත් ලෝකයේ ගැනෙන්නේ කොහොමද? ඕගේ තුල ඉන්න කෙනෙක් හැටියට, තිටි පුද්ගලයෙක් හැටියට. ඕගෙන් ඈතර වෙන කෙනෙක් එහෙම නෙමෙයි කියලා. ඇයි දැන් ශ්‍රද්ධාව දාන ආදී කුසල ධර්ම સિદ્ધ කරනකොට ශ්‍රද්ධාව, වීරිය, ප්‍රඥාව නැහැ කියන එක නෙමෙයි මම කියන්නේ. උම්මුංජිත්වා කියලා කිව්ව ඒවා තියෙනවා. ඒ තියෙන ටිකෙන් කරන වැඩේ තමයි ඔය. නමුත් ඒකේ වැඩෙන්නේ ඇයි වැඩෙන්නේ නැත්තේ? ඒක වඩන්න වෙන ක්‍රමයක් තියෙනවා. යම් කිසි කෙනෙක් සතර සතිපට්ඨානයේ සතර සම්‍යක්ප්‍රධාන වීරියෙන් වඩනවා නම් මෙන්න මෙයාගේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා. මේ විදිහට වඩනකොට සතර irdipaද වැඩෙනවා සතර irdipaද වැඩෙනකොට පංච ඉන්ද්‍රිය වැඩෙනවා පංච ඉන්ද්‍රිය වැඩෙනකොට පංච බල වෙනවා සත්පුජ්ජංග ආර්ය ශ්‍රැංග මාර්ගය මෙන්න මේ අපි නිකමට කියමු බුද්ධානුස්සති භාවනාව කරනොත් සද්ධාව වැඩෙනවා මෙයාගේ කුසල ධර්මය කළා කියලා ශ්‍රද්ධාව වැඩෙන්නේ තියෙන දන් දුන්නා කියලා ශ්‍රද්ධාව වැඩෙන්නේ තියෙන ශ්‍රද්ධාවෙන් වැඩ ගන්නවා ශ්‍රද්ධාව වැඩෙන විදිහට කටයුතු කළොත් වැඩෙනවා කුසලය කළා කියලා වීරිය වෙඩෙන්නේ නැහැ. ඊට පස්සේ වීරිය වැඩෙන විදිහට කළොත් වීරිය වැඩෙනවා. ඒ නිසා ලෝකේ තුල දානාදී කුසල ධර්ම સિદ્ધ කරන කෙනත් දැනගන්න ඕනේ අපි අකුසල ධර්ම නොකරන නිසා ඕගේ ගිලෙන අය නෙමෙයි කුසල ධර්මයෙන් වැඩෙන විදිහට කටයුතු නොකරනවා නම් දන් දෙන එක ඇත්තයි සිල් සමාදන් වෙන එක ඇත්තයි නොයෙක් හොඳ දේ කරන එක ඇත්තයි. ඒ අපි ගාව තියෙන සද්ධා, වීරි, පඤ්ඤා ආදී ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් මෙටි කරන්නේ. මේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙන විදිහට නොකළොත් ඕගේ තුලමයි ඉන්නේ ඉන්න වෙන්නේ කියන කාරණාව තේරුම් කරගන්න ඕනේ. ඒ නිසයි මතක් කළේ උම්මුංජිත්වා ටිතෝ හෝති කියනකොට ඉල්පිලා සිටියේ වෙයි කියන පුද්ගලයා කන්නකොට භාවනාදී ಗುಣධර්මයක් වඩන්නේ නැතුව සාමාන්‍ය කුසල ධර්ම විතරක් කරන ටිකට සීමා වෙලා තියෙනවා නම් අපේ ජීවිතයේ දකින්ද අපි මොකද්ද ඕගේ පිහිටලා ඉන්න කෙනෙක් මිසක ඕගෙන් ඈතර වෙන්න යන කෙනෙක් එහෙම නෙමෙයි කියලා තේරෙනවද මේ කියන එක ඒ නිසා මේ වගේ කුසල ධර්ම સિદ્ધ කරන ගමන් ඒ දැන් අපි ගාව තියෙන පොහසත්කමට තියෙන මුදල වියදම් කරපිකේ ප්‍රතිඵලය මේ. මේ මුදල් නැති ශ්‍රද්ධා, වීරිය, ලැජ්ජා, බය, වීරිය, ප්‍රඥාව කියන මේ ටික ඇති කරගන්න. සද්ධා ධනං, සීල ධනං, හිරි ධනං, උත්තප්පේ ධන, ඡාග ධන, සුත ධන, පඤ්ඤා මේ සත්තමන් ජනං කියලා ධන හතක් පෙන්නනෝනේ නේ. මේ ධනෙ වැඩි කරගන්න අපි උත්සාහවත් වෙන්න ඕනේ. එතකොට අන්න ඒම ඉන්ද්‍රිය ධර්ම වැඩෙන විදිහේ යමක් නොකොලොත් අපිත් අයිති වෙන්නේ ඕගේ උඩට ඇවිල්ලා නමුත් ඕගේ තුල ඉන්න පුද්ගලයෙක්ගේ හැටියට. මොකද යට ගිලුණු කෙලත් ඕගේ ගිලලා මැරෙනවා. ඕගොය යට නෑ උඩට ආවා. දැන් හුස්ම හිර වෙන අමාරුව නෑ. හරි. ලොකු දුක නැහැ. නමුත් මෙහෙම ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා වතුර උඩ උත්සාහය තියෙනකන් ඉන්න පුළුවන්. ඉඳලා ඉඳලා ඉඳලා ඒ උත්සාහය අත්හැරුණ ගමන් ආපහු ඕගේ යටට වැටිලා හුස්ම ඉරලා මැරෙනවා. ඒ කිව්වේ ඕගේ ඉන්නකන් උඩ ඉන්නවා වගේ කුසල ධර්ම කරලා manuss ලෝකේ, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකවල ඉන්න පුළුවන්. දැන් හුස්ම හිර වෙලා මැරෙනවා වගේ සතර අපාය ගිලෙන දුක නැහැ. උඩ ඉන්න පුළුවන්. වතුරේ උඩ කොච්චර වෙලා ඉන්න පුළුවන් වේද අපිට? අත් ගගහ අත් ගගහ කකුල් ගගහ වෑයම් කරනකම් උඩ ඉල්පිලා ඉන්න පුළුවන් නේ පුළුවන් කොච්චර වෙලාවක් ඉන්න පුළුවන් වෙයිද ඒ අපේ ශක්තිය අපේ හැකියාව තියෙනකම් විතරයි. ඒ හැකියාව දුර්වල වුණොත් ආයෙත් යට යනවා. ඒ වගේ අපි වෑයම් කරපේකේ ශක්තිය අපි වෑයම් කරපේකේ ආයුෂ තියෙනකම් ඒ කියන්නේ වෑයම් කළා කිව්වේ කුසල ධර්ම સિદ્ધ කළා. සිල් ගත්තා කියන්නකෝ. දැන් ඕගේ උඩ ඉන්නේ අපි. manuss ලෝකේ, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ උඩ හිටිය හැකි. හැබැයි ඒ හැකියාව හීන වෙච්ච ගමන් ඒ කර්මයේ ආවුස ඉවර වෙච්ච ගමන් මොකද වෙන්නේ? ආපහු ඕගේ යටට යනවා හුස්ම ඉරලා ගන්න ආයෙත් සතර පායට යනවා. ඕගේ උඩ හිටියත් යටට යන්න තියෙන හේතුව නැති වෙලා නැහැ. එහෙනම් තිතෝ හෝති කියන කොටත් සතුටු වෙන්න එපා. හොඳට තේරුම් කරගන්න ඕනේ හැකියාවෙන් අපේ උත්සාහයෙන් මිසක මේ උඩ ඉන්නේ හුස්ම හිර වෙන එක නතර කරගෙන එහෙම නැත්නම් හුස්ම හිර වෙන හිර වෙන්න තියෙන හේතුව නැති කරලා එයින් මිදිලා නම් නෙමෙයි. ඒකේ මම උපමා කළේ සතර අපායේ වැටලා විඳින මහා දුකක් තියෙනවා නම් ඒ දුක මොහොතකට විඳින්න නැතුව අර හුස්ම හිර වෙලා වතුර යට මිනිහෙක් දුක් විඳිනවා නම් ඒ දුක නෑ පොඩ්ඩක් උඩට ඇවිල්ලා ඉන්න කෙනාට වගේ අපායට වැටිලා කෑ ගහ විලාප දිදී අවුරුදු කෝටි ගණන් දුක් විඳින ආත්මභාවයන් අතරින් අපේ වෑයමේ ප්‍රතිඵලයක් ඇතුළු රෝගී උඩට ඇවිල්ලා ඉන්න නිසා අර දුක නැති නෑ. නමුත් හිතන්න එපා මේ රක්ෂිත තැනක කියලා මේ අපේ වෑයම අතහැරුණු ගමම්ම වතුර තුර උඩ ඉන්නකොට අත්ග ගහ කකුල් ගහ ඉන්න පුළුවන්. එතකන් හුස්ම ඉර වෙන අමාරුව නැහැ. ඒ වෙහෙස, ඒ උත්සාහය අතහැරුණු ගමන් අර හුස්ම හිර වෙලා මැරෙන මරණීය වේදනාව විඳින්න වෙනවා. ඒ වගේ මේ යෝගියේ උඩ ඉන්නේ අපි උඩ ඉන්න අය දැනගන්න හෙට දවසේදී මේ උත්සාහය ඉවර වෙනකොට ආපහු යටට යන්න වෙනවා. සමහර പ്രേත ආත්ම තියනවා බුද්ධාන්තර ගණන් බඩගින්නට සෙමසොටු ටිකක්වත් නැහැ. මේ ඕගේ යට හුස්ම හිර වෙලා කෑ ගහන විලාපෙ මේ තියෙන්නේ වතුර හිර වෙලා අවීචයාදී දුක් පෙන්නනවා ඒක මම කෙටියෙන් මම මතක් කරන්නේ එක පැත්තකින් ඇතිවෙන ගින්න අනිත් පැත්තට උතුරු පැත්තෙන් ඇතිවෙන ගින්න දකුණු පැත්තට දකුණු පැත්තෙන් ඇතිවෙන ගින්න උතුරු පැත්තට මේ වගේ හය දිශාවෙම ඇතිවෙන ගින්න ඔය ගින්නට කර්මානුරූප උපන් සත්වය මොකද කරන්නේ? ඕක ඇතුලේ මෙහා කෙරෝලේ ඉඳන් එහා කෙරෝලට යන්න දුවනවා දුවනවා දිවෙන්න එක තැනම පිච්චිලා පිච්චි පිච්චි පිච්චි කල්ප ගණන් ඉන්නවා. ඉතින් ওই හිස්ම හිර වෙලා විලාප දෙන දුක. ඉතින් ඒ දුක නෑ අපිට. ඒ නැත්තේ මේ පොඩ්ඩක් අපේම වෑයම මුඩට ඇවිල්ලා හින්දා අද මේ උත්සාහය අතහැරනු තාපහු යටට යනවා කියනක හොඳට මතක තියාගන්න ඕනේ. එතකොට ඔන්න ඔය චරිත තුන ගන්න එක්කෙනෙක් ගිලුනේ ගිලුනේ මමයි අකුසල ධර්මයන්ගෙන් යුක්තව එයා අකුසලයන්ගෙන්ම ගහන වෙලා ඕගේ යටටම යනවා උස්මීර වෙලා මැරෙන කෙනෙක් එක්කෙනෙක් උඩට ඇවිල්ලා යටට යනවා අදහස් මාත්‍රයක් කුසලයේ ඇති කරගෙන පිහිටා හිටින්න බෑ ආපහු යට යනවා. අද්ග ගහවත් ඉන්න දන්නේ එහෙමවත් මොහොතක්වත් උඩ ඉන්න දන්නේ පීනන්න මුකුත්ම දන්නේ කෙනෙක් ගලක් දැම්ම වගේ කෙලින්ම වතුර යටට යනවා. කෙනෙක් අද්ග ගහවත් ඉන්න දන්නේ යට ගිලුණා ගියා ආයෙත් උඩට ආව ආයෙත් යට ගියා. දෙවෙනි කෙනා පීනන්න දන්නේ එතනම අද්ග ගහ අද්ග ගහ අද්ග ගහ ඉන්න පුළුවන්. ඒ වගේ තමයි ඒ ගණිතයි බහුතරයක් අපි අයිති වෙන්නේ. ඒ කිව්වේ අද කුසල ධර්මයි කරනවයි කියන අපේ ජීවිත ටිකක් සසරේ මේ ජරා මරණ ඕගයට සාපේක්ෂව කිති. මොකද මේ කුසල ධර්ම කළාම මේ වෑයමක් අපේ මේ වෑයමෙන් ඕගේ උඩ ඉන්න පුළුවන්. ඕගේ උඩ කියලා කිව්වේ දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, මනුස්ස ලෝක. මේ ඕගේ උඩ හරිය. ඕගේ යට ගිහිල්ලා හුස්ම ඉර වෙලා මරණ ටික එකේ නැහැ. නමුත් මේ හැකියාව ඉවර වෙලා ආපහු අතෙන්ට එන්න පුළුවන් වගේ මේ කර්මාවශ ඉවර වෙලා ආපහු අපායට වැටෙන්න පුළුවන්. ඊට පස්සේ හතරවෙනි පුද්ගලයා තමයි උම්මුංජිත්වා විපස්සති විලෝකති. හතරවෙනි පුද්ගලයා තමයි උඩට එනවා උඩට ඇවිල්ලා නුවණින් බලනවා වටපිට බලනවා එල්ලෙන්න තැනක් තියනවද ගොඩ යන්න තැනක් තියනවද කියලා මෙයා උඩට ඇවිල්ලා යටට යන්න දෙන්න තු වීර්ය කරන ගමන් එතන දන්නවා උඩ ඉඳීම රක්ෂිත ස්ථානයක් නෙමෙයි වටපිට බලනවා. ඒ වගේ තමයි කවුද සෝවම් පුද්ගලයා. ඊගාව පුද්ගලයා තමයි උම්මුංජිත්වා පතරති. උඩට ඇවිල්ලා පීනන පුද්ගලෙක් වගේ තමයි සකදාගාම පුද්ගලයා. උම්මුංජිත්වා පටි පටිඝාතපත්තු උඩට ඇවිල්ලා නොගැඹුරකට ගියා. කොහොම හරි මෙයා පීනලා පීනලා ගැඹුර නැති වෙරළායනකට ආවා. දැන් තාම වතුරේ ඉන්නේ. නමුත් හිටගත්තට ගිලෙන්නේ හිටගත්තට ගිලෙන්නේ දැන් ඉන හරියට වගේ වතුර තියෙන කියන්නකො. දැන් පහසෙන් ඉන්න පුළුවන්. වගේ තමයි අනාගාමී පුද්ගලයා. උම්මුංජිත්වා තින්නෝ හෝති පාරගතෝ තලේ තිටති බ්‍රාහ්මණ උඩට ආවා ඇවිල්ලා ඕගෙන් ඈතර වෙලා එගොඩ සිටි පුද්ගලයා වගේ තමයි රහතන් වහන්සේ. එතකොට මෙතනදී අපි ටිකක් තේරුම් කරගන්න ඕනේ මේ ඕගේ ස්වභාවය මම මුලින් මතක් කළා ඕගේ කියලා කියන්නේ මේ ජලය කියලා කියන්නේ නිකන් නෙමේ යටින් මාළු කොටනවා සැඩ මත්ස්‍යෝ ඉන්නවා ගැඹුරයි පිහිටක් ලබන්න බෑ පතුලක් පෙනෙන්නේ නැහැ මේ බඳු වතුරක යට ගියාම හුස්ම හිර වෙලා මැරෙනවා මේ වගේ තමයි මේ කාමෝග භවෝග අවිද්‍යාවෝග ditthiyෝග අවිද්‍යාවෝග කියන මේ කෙලෙසුන්ගෙන් යුක්තව ඉන්න සසර අපේ වචන නොදන්නා ඇති කෙටියෙන් ගත්තාම අපේ මේ දැන් ජීවිතය එතකොට මෙන්න මේ ජීවිතය තුල මෙන්න මේ පැවැත්ම තුල කවදාවත් සැනසෙල්ලක් නැහැ. අර මම මුලින් මතක් කළේ අපේ හෙවණැල්ලව අපිව අතහැරලා යන්නේ නැහැ වගේ. ජරා මරණ ශෝක පරිද දුක්ඛ දෝමන සුපායාසය හෙවණැල්ල වගේ අපේ පිටිපස්සෙන් එනවා මේ ඕගේ තුල ඉන්න කෙනාගේ එතකොට ඕගේ ඉන්න කෙනාට මේ දුකටපත් වෙන්න වෙනවාමයි. ඕගේ ඉන්න හැමෝටම ලැබෙනවා. ඕගේ යට යන කෙනාට අතුරු ලාභයක් මොකද්ද මේ දුක් ටිකට අමතරව හූරු කටුකු තියුණු දුක් වේදනාවන් හැම වෙලේම ස්පර්ශ කරන්න ලැබෙන එක එයාට වැඩිතර ධර්මතාවයක් ඕගේ තුල ඉන්න උස් පහත් හැම කෙනෙකුටම ඉපදීම ලෙඩවීම මහලු බව මරණය මෙන්න මේ කෙනා කෙනාගේ මට්ටම් වලට විඳින්න වෙනවා. ඕගේ යට ඉන්න කෙනාට අර මංකුවේ සාපිපාසාවන් කල්ප ගණන් විඳින්න වෙන එක අර වගේ ගිනි ගොඩේ පිච්චෙන්න වෙන එක මේ වගේ දේවල් අතුරු දුක් වැඩිතර දුක. එතකොට යම් කිසි කෙනෙක් නුවණින් බැලුවොත් එයා දන්නවා ඕගේ ගිලින එකක් දුකයි. ඕගේ පිහිටලා උඩ ඉන්න එකක් දුකයි. ඇයි වතුරක උඩ ඉන්න පුළුවන් වීරියෙන් මිසක විවේකයෙන් ඉන්න පුළුවන්ද? කොටේක හරි එලිලා ඉන්න පුළුවන් කියන්නකො කොච්චර කාලයක් හිටිය හැකිද? Tamanට කයේ ප්‍රාණවත් ගතිය තියෙනකන් එල්ල හිටිය හැකිනේ. දවසක් දෙකක් තුනක් හතරක් පහක් ඉන්නකොට මේ පැත්ත අප්‍රාණික වෙලා හෝ කොටේ අතහැරෙන්නේ නැති වෙයිද? අතහැරේ. එතකොට වැටේ. අග්ග ගහ හිටියොත් පැයක් දෙකක් ඕනනම් ඉඳී. ඒ වගේ පිහිටියත් අන්තිමට ඕගේ ගිලිලා මැරෙන්න වෙනවා. කෙලින්ම ගිලුණත් ගිලිලා මැරෙන්න වෙනවා. ඒ වගේ ඕගේ තුලම ඕගේ තුල පිහිටා හිටියත් ගිලුණත් දෙකම දුක ඒ වගේ සතර අපා දුකින් අකුසල කර්ම කරන කෙනා ඍජුවම සතර අපා දුක විඳිනවා උඩ ඉන්න කෙනා කුසල ධර්ම સિદ્ધ කරන කෙනා ඒ කුසල ධර්මයන්ට අනුව ඕගේ උඩ ඉන්නවා මනුස්ස ලෝකේ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවල ඉපදිලා ඉන්නවා ඒ උත්සාහය ඒ වීර්යය ඒ ආවුස ඉවර වෙච්ච ගමන් ආපහු යට යනවා වගේ අර දුකටපත් වෙන්න වෙනවා එහෙනම් ඕගේ උඩ හිටියත් ඕගේ යට හිටියත් රක්ෂිත ස්ථානයක නෙමෙයි ඉන්නේ කියලා දකිනවා අර ඕගේ උඩට ඇවිල්ලා වටපිට බලනවා කියලා කිව්වේ එකයි ඒ විදිහට දැකලා දැනගෙන යම් කිසි කෙනෙක් මේ සෝවාන් ඵලයටපත් වෙන්න උත්සාහවත් වෙනවා නම් එතන ඉඳලා සෝවාන් වෙන පුද්ගලයා දක්වා ඵලයටපත් වෙන පුද්ගලයා දක්වා මෙයා අයිති උම්මුංජිත්වා විපස්සති විලෝකති කියන පුද්ගලයා හැම වෙලාවෙම එයා දකිනවා අර මං කිව්වා වගේ ඕගේ තුල ඉන්න වෙන්නේ අපිට අකුසල කර්ම නිසා හෝ අකුසල කර්ම නිසායි එහෙම නැත්නම් සද්ධා සති විරි සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම නොවැඩෙන නිසායි එතකොට එයා එහෙම දන්න නිසා ඕගේ තුල හොඳට හිටියත් නරකෙට හිටියත් වතුර තුල හොඳට නරකට හිටියත් දුකටපත් වෙන බව දන්න නිසා ඉඩ ලැබෙන හැම මොහොතකම උත්සාහවත් වෙනවා මොකද්ද? කුසල ධර්මයන් කෙරෙහි ශ්‍රද්ධාව කුසල ධර්මයන් කෙරෙහි ලැජ්ජා බය දෙක කුසල ධර්මයන් කෙරෙහි වීරිය කුසල ධර්මයන් කෙරෙහි නුවණ වැඩි කරගන්න. ඒ වැඩි කරගන්න කෙනා තමයි එක මට්ටමකට කියනවා වටපිට බලනවා කියලා. එක මට්ටමකට කියනවා ඒම ඒ ගතියම වැඩි කරන කෙනාට පීනනවා කියලා. ඒ ධර්මයම වැඩි කරගත්ත කෙනාට එක මට්ටමකට කියනවා ගැඹුරක් නැති තැනකට ආවා කියලා. ඒ ධර්මයම උපරිම වැඩුණු කෙනාට කියනවා එගොඩටම ගියා කියලා. එතකොට ඕගේ උඩට ආපු කෙනා එගොඩට යනවා කියලා කියන්නේ මෙන්න මේ කුසල ධර්මයන්හි සද්ධාව, ලැජ්ජාව, බය, වීරිය නුවණ ඇති කරගන්න කටයුතු කරන එකයි. ඒ කිව්වේ පුද්ගල භාවයෙන් යුක්තව කුසල ධර්ම સિદ્ધ කරන ගමන් එපමණකින් නතර නොවි ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය වැඩෙන ක්‍රමයක් හැම වෙලෙම අනුගමනය කරගන්නට මේ ඕගෙන් එතර වෙන්න තියෙන ඕගේ කියනකොට තව වචනයක් ගත්ත හැකි. ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් කියන මේ ටිකෙන් ඈතර වෙන්න තියෙන එක ක්‍රමයක් තමයි සද්ධාව. සද්ධා තරති යෝගං. සද්ධායේ තරති යෝගං. ශ්‍රද්ධාවෙන් මේ යෝගේ තරණය කරන්න. එතකොට අපි දන්නවා යම් කිසි කෙනෙකුට ශ්‍රද්ධාව කියන එක වැඩෙන්නේ කොහොමද? දානයක් දුන්නට සිල් රැක්කට නිකම්ම වැඩෙන්නේ නැහැ. හේතු තියෙනවා. කෙනෙකුට නිතරම ශ්‍රද්ධාව වැඩෙන විදිහට යෝනිසෝ මනසිකාර්යය පවත්වන්න පුළුවන් නම් අපි කියමු බුදු ගුණ හිතනවා බුද්ධානුස්සති භාවනාව වඩනවා නම් මෙන්න මෙහාට ශ්‍රද්ධා ඉන්ද්‍රිය බලවත් වෙනවා ඉඩ ලැබෙන හැම වෙලාවකටම ඒකට S2 වහගෙන එක තැනකට වෙලා ඉන්න ඕනේ භාවනා කරනවා කියලා මේ ඉන්ද්‍රිය ධර්ම වඩන්න gedara doredi වලම් පිඟන් ටික හොදනකොට ගේ අතු ගන්නකොට රෙදි ටික හොදනකොට වත් පිටේ උදුළු ගන්නකොට රොඩු ටිකක් රේක කරලා දානකොට අපිට බැයිද බුදු ගුණ හිතන්න පුළුවන්. අපි මේ ජීවිතේ ජීවත් කළාට ඕගෙන් ඈතර වෙමින් ඈතර වෙන්න පීනමින් මේ ඉන්නේ. අපි හිතාගෙන ඉන්නේ gedara dora කටයුතු කිරීම අනිකක්, බණ භාවනා කිරීම අනිකක් කියලා. එහෙම එකක් නැහැ. ජීවත් වෙන ජීවිතයේ තුලින්ම තමයි අපිට ඊතරට යන්න වෙන්නේ. ජීවිතයෙන් අනිව එකක් නෙමෙයි දහම. අපිට එහෙම උණු දහමක් බෑ. යොදා ගන්න වෙන්නේ එතකොට කෙනෙකුට බුදු ගුණ හැබැයි තමන් තමන්ව මනින්න ඕනේ. සද්ධාව කුසල ධර්මයන්ගේ ලැජ්ජා බය වීර්ය නුවණ කියන මේ ටික කෙටි කරලා ගත්තාම ඉන්ද්‍රිය ධර්ම ටික තියෙන්නේ මේ භාවනාවක් නොකරනවා කියලා කියන්නේ අපි නොදන්නවා වුණාට මේ සසර තුල මේ ලෝකෙ තුල ඉබේම ඉන්නේ මේ ලෝකෙ තුල ඉන්නවා කියලා කියන්නේ මව්මල දුක එක්ක ඉන්නවා. පියා මැරිලා අඬන්න වෙන දුක එක්ක ඉන්නේ. තමන්ගේ ආදරණීය දුව පුතා මැරීමෙන් එන දුක එක්ක මේ ඉන්නේ. දේපොළ වස්තු විනාශ වීමෙන් එන දුක එක්කයි ඉන්නේ කියලා තමන් හොඳට සිහි කරගන්න ඕනේ. වැඩ කටයුතු කරද්දී හෝ සද්ධා ඉන්ද්‍රිය වැඩෙන විදිහේ ධර්මයක් සිහි කරමින් නම් ඒක කරන්නේ. තමන්වම සිහි කරගන්න මම මේ දුකෙන් ඈතර වෙන විදිහට නේද ජීවත් වෙන්නේ. එයා මෙලෝ ජීවිතය ජය ගන්නවා පරලෝ ජීවිතය ජය ගන්නවා. එක්කෙනෙක් එකම දේ කළා දුකටපත් වෙනවා ඒ දේම කළා අනිත් කෙනා නිවන් දකිනවා. අපි කියමු මිදුල අතු ගන්නවා, ගේ අතු ගන්නවා කියන්නේ. මේ ගේ අතු ගන්නවා කියන කාරණාව මත පදනම් වෙලා තියෙනවා ගේ අතු ගන්න කෙනා නිවන් දකිනවද සසරට යනවද කියන එක. එතකොට කෙනෙකුට පුළුවන් සසරට යන විදිහට ගේ අතු ගන්න ඒක කළා ඉවරලා සසර ජරා මරණ දුකට යන්නත් පුළුවන්. ඒකම කරන්න පුළුවන් කෙනෙකුට ජරා මරණ දුකෙන් එතර වෙලා නිවන් දකින විදිහට. මේ ක්‍රියාව સિદ્ધ කරනකොට අපි පරිහරණය කරන පවත්වන අපේ මනස මතයි තීරණය වෙන්නේ මේ කරන ක්‍රියාව යහපත පිණිසද පවතින්නේ අයහපත පිණිසද පවතින්නේ කියලා. කෙනෙක් භාවනා කරනවා කියලා ඉඳගන්න ඉරියව්ව S2 වහගෙන නොයෙක් කරපු කියපු දේවල් තලුමර මර හිතින් ඉන්නවනම් ලෝකයේ අය බලලා කියයි අහවලා භාවනා කරනවා කියලා. නමුත් යථාර්ථය විසඳෙන්නේ පවතින ධර්මතාවයෙන්. කෙනෙක් උදුළු ගන්නවා. බුදු ගුණ හිත හිත කෙනෙක් කිය යරයනම් පන්සලකට තන ශ්‍රද්ධාව නැති කෙනෙක් කියලා ලෝකය කියයි. නමුත් සසර විසඳෙන්නේ උදුළු ගාපු කෙනා ඇත්තටම නිවන් දකී යෝගෙන් ඈතර වෙයි භාවනා කරුවා කියලා ලෝකෙ කියපු කෙනා යටටය. එහෙම ධර්මතාවයක් තියෙන්නේ. ඒ බව හොඳට තේරුම් කරගන්න මේ මම කතා කරන ටික බාහිර ඉරියව්වකින් නෙමෙයි ඉරියව්ව පවත්වනකොට කරනකොට අපි ඇති කරගන්න මානසික මට්ටම ගැනයි මේ හැම වෙලෙම මතක් කරන්නේ. ඒ නිසා අපිට කුසල ධර්ම කරන්න භාවනා කරන්න වෙලාවක් නැහැ කියන තැනකින් විතරක් සීමා වෙන්න එපා. ඕගේ ස්වභාවය තේරුම් කරගන්න ජරා මරණ ශෝක පරිදේවයන්ගෙන් යුක්ත මේ ලෝකේ තුල මම කියන්නේ නොපෙනෙන සසර පැත්තකින් දාන්න හැම කෙනාගේම ජීවිත ආවර්ජනා කරලා බලන්න උපන්න දවසින්දලා මේ මොහොත වෙනකන් අපි මේ ජීවිතේ විඳපු දුක් ඇති වෙයි කෙනා කෙනාට මේ සසර ගැන යම් මට්ටමක හෝ කලකිරීමක් මේ සසර ගැන නොඇලීමක් ඇති කරගන්න හොඳයි කියන තැනට එන්න. අපේ කෙනා කෙනාගේ කුඩා කාලේ ඉඳන් මේ දක්වා ගත්ත ජීවිත අත්දැකීම් ඇති. නොපෙනෙන අපාය ආදී දුක් විඳ නොපෙනෙන අතීතය අතහරින්න. නූපන්න අනාගතය අතහරින්න. මේ පේන විද්‍යමාන ජීවිතය ගන්න. අරගෙන ඒකෙන් තීරණය කරන්න තුලනය කරන්න අද මනුස්ස ජීවිතයක් වෙලා අපේ ජීවිතවල මේ තරම් දුක් සහගත තත්වයකටපත් වෙනවා නම්පත් වුණා නම් එයින් බැහැර ආත්මයක් අපි ලැබුවොත් ඊට වඩා පහත් ආත්මයක් ලැබුවොත් මොනතරම් දුකක් අපිට ස්පර්ශ කරන්න වෙයිද කියලා දැකලා මේ ඕගෙන් ඈතර වීම පිණිස ශ්‍රද්ධාව ඇති කරගන්නට ඒ සඳහා වීරිය කරන්නට ඒක තමයි මම මතක් කළේ තව පැත්තකින් මේ කී කියේ එහෙම උත්සාහයක් අදහසක් ඇති කරගෙන ඇති කරගත්ත කෙනා මේ ඕගෙන් ඈතර වෙනවා කියලා හැම වෙලෙම කරන්න තියෙන්නේ කුසල ධර්මයන්ගේ ශ්‍රද්ධාව ලැජ්ජා බය වීරිය නුවණ කියන මේ ධර්මතා ටික වඩා වර්ධනය කරගන්න. වර්ධනය කරගන්න කියනකොට ඒකෙන් බාහිර දාන ආදී පින්කම් කිරීමෙන් ඒක වෙන්නේ ඒ තියෙන ටිකෙන් වැඩ ගන්නවා විතරයි බුදු ගුණ වඩනවා නම් යම් කිසි කෙනෙක් හැම වෙලාවෙම මෙන්න මෙයා ශ්‍රද්ධා ඉන්ද්‍රිය වඩනවා. නිතරම වීරිය ඇති වෙන විදිහට මෙනෙහි කරනවා නම් වීරිය ඇති වෙන විදිහට මෙනෙහි කරනවා කියලා කිව්වේ උස් කඳු මුදුනකට නැගලා ඈත බලනකොට හරීම ලස්සන වටපිටාවක් අපිට පේනවා. ඒ වගේ මනෝමය ජීවිතය ගැන හිතනකොට ජීවිතය ඉතින් හරීම ලස්සන මිහිරි එකක් වගේ පෙනේ. තේරෙන්නේ. ඒ කන්දෙන් බැහැලා පේන ලස්සන පෙනෙන දර්ශනය ගණ්ඩ ගියොත් තියෙන්නේ කටුපඳුරු මඩවලවල් අතු ඉති ඕවා තියෙන. ඒ වගේ ඒ මනෝමය මවාගත් ජීවිතය ජීවත් කරන්න ගියාම තියෙන දුක. ඒ බව නිතර සිහි කරන්න. ඒ බව කිව්වේ බැලූ බැලමට ලෝකේ ලස්සනයි වගේ පෙවුනට ඇත්තට මේ ලෝකේ කියන එක තුල තියෙන ඇත්ත මෙන්න මේක නේද කියලා හිත යටින්. ජාති ජරා ව්‍යාධි අතීත අපාය අතීත අපත්තක වට දුක්ඛං ඉදානි ආහාර ගවෙට්ටි දුක්ඛං සංවේගවත් වූනි මානියට සසර නැවත නැවත ඉපදීමේ දුක ළඩවීමේ දුක මහලු භවයේ දුක මරණ දුක අපාය විඳ දුක් මෙන්න මේ වගේ දුක් ගැන හිතනද ඒ වගේම මේ ලෝකයේ ආස්වාදයේ පෙනෙන මට්ටම ගැන විතරක් හිත යොමු කරන්නේ නැතුව හැම වෙලාවෙම හිතන්න හුරු වෙන්න මේ කෙනා කෙනාට හැකි පමණකින් දුක නැති කරගන්න කරන ප්‍රතිකර්ම නේද කියන තැනකින් බලන්න ඔය අදහස් සම්පූර්ණ වෙනස් වෙනවා අපි බලන්නේ කෙනෙක්ගේ දුක නැති කරගන්න කරන ප්‍රතිකර්මයේ සැප හැටියට දකින්න අපි කැමති වෙලා අපි හුරු වෙලා තියෙන විපල්ලාස කියන්නේ ඒක. අර ලොඩ සංග්‍රහව කියන්නේ මොකද්ද? සයට වේද රස මුසුබත් කන්නේ ගඳට වේද ඇඟ සුවඳ කරන්නේ ලෙඩට බේත් මේ මෙලෝ සතුන්නේ කුමට ඊට සැපතකයි සිතන්නේ. එතකොට බඩගින්නටයි මේ කෑම කන්නේ. රසයි හොඳයි කියලා හදාගෙන කෑම අරගොල්ලෝ නම් බුරියානුයි බතුයි කන්න මෙහෙමයි ඒගොල්ලෝ නම් හොඳ සැපට ඉන්නවා කියලා අපි ඒක හිතනවා. එයත් එයාට තියෙන විදියට ප්‍රතිකර්මයක් කරන්නේ. ගඳට වේද ඇඟ සුවඳ කරන සෙන්ට් එහෙම ගන්න ශරීරයේ ගඳ නිසා අරගොල්ලෝ නම් හරි ෂෝක් එකකින් ඉන්න සෙන්ට් එහෙම ගාලා බලන්නකෝ දැන් කියලා එක සැප හැටියට. මේ කාබරේ දාඩියයි දැන් අපි හරි දාඩිය හින්දා මේ ෆෑන් එක දාලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ බලාගෙන හිටියොත් අරගොල්ලෝ නම් බණ ඇහුවත් බණ කිව්වොත් හොඳ සැපට ඉන්නේ පෑන් එහෙම දාගෙන කියයි නේද? අපි දුකට කරන ප්‍රතිකර්මය තව කෙනෙක් පැත්තක ඉඳලා මොකද කියන්නේ? සැප හැටියට දකින්න. අරගොල්ලෝ නම් කියන සැප සීත කාමර හිටන් සීත කරන යා කන්ඩිෂන් කරපු කාමරවල ඉන්නේ කියනවා. කෙනා කෙනාගේ වත්පෝ සත්කමේ හැටියට මුදල හැටියට පාන්ද කන්නේ, රොටිද කන්නේ, විස්ක්‍රිඤ්ඤද කන්නේ කියන එක කෙනා කෙනාගේ ඒ කියන්නේ බෙහෙත් ගන්න කෙනා කෙනාගේ වත්පෝසකමේ හැටියට කොහොම ගත්තත් ලෙඩේට බෙහෙත්. එතකොට ඒ වගේ වීර්ය ඇති වෙන්න නම් ලෝකේ දුකට කරන ප්‍රතිකර්ම හැටියට දකින්න හුරු වෙන්න හැම වෙලෙම. මේ බොරුවක් කරනව නෙමෙයි. අපි අපු වංචා කරගන්නව නෙමෙයි. ඇත්තටම හිතලා බලන්න ලෝකේ සැප විඳිනවද එයා යම් අපහසුතාවයකට එයාට හැකි ප්‍රමාණයෙන් යම් ප්‍රතිකර්මයක් කළාද කියන එක. එහෙම සිහි කෙරුවාම අපිට හිතෙයි ඇත්තට මෙයා මේ එයාගේ දුක නැති කරගන්න එයාට හැකි පමණකින් ප්‍රතිකර්මය කරගන්න කියන එක තේරෙයි. එතකොට ස්පිරිතාලක ඉන්න රෝගීන් නොයෙක් විදිහේ මැරෙන ජීවිත ඒ දරුවෝ ඒ මැරිලා දෙමව්පියෝ සහෝදර ඥාතීන් අඬන විලාප දෙන හැටි මෙන්න මේ වගේ දේවල් තියෙන සසරක උඹ සසර හිටිය තුඹට ඕවා විඳින්න වෙනවා ඒ නිසා අප්‍රමාදයේ මේ කුසල ධර්මෙන් උත්සාහවත් වෙන්න ඕනේ කියලා තමන්ගේ හිත තමන් ඔසවලා තියෙන විතර මෙනෙහි කළ යුතුයි මෙන්න මෙයාගේ වීර්ය ඉන්ද්‍රිය වැඩෙනවා වීර්ය වැඩෙනවා එහෙම නැතුව අර දානවාදී කුසල ධර්මයක් සිද්ධ කළා කියලා මේ ඉන්ද්‍රිය වැඩෙන්නේ ඊට පස්සේ ප්‍රඥා ඉන්ද්‍රිය කියලා කියන්නේ නිතරම සත්ව පුද්ගල ආත්ම භාවයෙන් තොර අනාත්ම ධර්මතාවයේ අවබෝධ වෙන විදිහට හේතුඵල ධහම ගැන පටිච්චසමුපාද ධර්මතාවය ගැන නුවණින් මෙනෙහි කරා. නුවණින් මෙනෙහි කරන්න එහෙම දන්නේ නැත්තම් ඉගෙන ගන්නවා. ඒක ප්‍රඥාව. අහනවා. ඉගෙන ගන්නවා. හොයනවා. ඒ සඳහා කියවනවා. මෙන්න මේකෙන් තමන්ගේ ප්‍රඥාව ටිකෙන් ටික ටිකෙන් ටික වර්ධනය කරගෙන මේකෙන් ප්‍රඥාව වැඩෙනවා. මෙන්න මේ වගේ යම් කෙනෙක් මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම වඩයි නම් මෙන්න මෙයා අයිති නෑ ඕගේ ඉන්න කෙනෙකුට. වතුරේ ඉන්න කෙනෙකුට අයිති නෑ. මෙයා යට යනවත් නෙමෙයි උඩ ගිහිල්ලා යට යනවත් නෙමෙයි උඩ ඇවිල්ලා ඉන්නවත් නෙමෙයි. මෙන්න මෙයා. මේ කියපු ඉන්ද්‍රිය ධර්ම වඩන්න හදන කෙනා මෙයාගේ මුල් ආරම්භය තමයි දැන් මේ වටපිට බලනවා වගේ මේ ඉන්ද්‍රිය ධර්ම වඩාගන්නේ කොහොමද කියලා බල බල ඒක හොය හොය ඒක කරනවා. ඒක තවදුරටත් තීව්‍ර කරගෙන දීර්ඝ කරගෙන යනකොට දැන් මෙයා ඊතර වෙනවා පීනනවා කියන ගණයට යනවා. මේක තවදුරටත් මේ විදිහට කරගෙන යනකොට නොගැඹුරකටම යනවා නොබෝ දවසක. දැන් බය වෙන්න දෙයක් නැහැ. ඕගේ ගිලෙන්නේ නැහැ. পায় ගහලා ඉන්න පුළුවන් පිහිටක් තියෙන තැනකට එනවා. කියන අනාගාමතරයට පතන බුදුරජාණන් වහන්සේ දේශනා කරන හැම වෙලේම මේ ටික කළොත් හත් අවුරුද්දක් ඉඳලා හත් දවස් ඇතුළත මේ දක්වා කළොත් අනාගාමී හෝ රහත් වෙනවමයි කියන තැනක හැම තැනකින්ම පෙන්වනවා. එතකොට තවදුරටත් තියුණු විදිහට, තිවුර විදිහට මේක කළොත් ඕගෙන් ඊතරම් වෙන්නපලයි. ගොඩ බිමකටම යන්න පුළුවන්. හැබැයි ගොඩ බිමකට යනවද නොගැඹුරු තැනකටපත් වෙනවද පීනනවද වටපිට බලනවද කියන කාරණා ටික පදනම් වෙලා තියෙන්නේ ඕගේ තුල වතුර තුල ගිලීමවත් උඩ ඇවිල්ලා ගිලෙන එකවත් උඩ ඇවිල්ලා ඉන්න එකවත් කියන ධර්මතා තුන මත නෙමෙයි. ඒ තුනම අතහැරලා ඉතුරු ධර්මතා හතම පදනම් වෙලා තියෙන්නේ මේ කුසල ධර්මයන් කෙරෙහි ශ්‍රද්ධාව, ලැජ්ජාව, බය, වීරිය, නුවණ කියන ධර්මතා වැඩිම මතයි. එතකොට ඒකෙන් මතක් කළේ සිල්ගත් පිරිසටත් අපේ දාන දුන්න පිරිසටත් දෙපිරිසටම ඕගේ කියන එක සුව පහසු තැනක් නෙමෙයි සුව පහසු විහරණයක් නෙමෙයි යට ගියත් උඩ හිටියත් උඩ ඉන්නේද අපේ උත්සාහයෙන් හැකියාව දුබල වෙච්ච ගමන් ආපහු යට යන්න පුළුවන් ඒ නිසා මේ ඕගෙන් ඈතර වීම බොහොම සුදුසුයි ඒකෙන් ඈතර වෙන්නේ ඈතර වෙන්න වෙන්නේ කොහොමද මේ උඩට ආපු මට්ටම අපේ මේ සිල් ගත්තා දන් දෙනවා නොයේ කුසල ධර්ම කරන මේ මොකද්ද අපි උඩට ආවා ඇවිල්ලා දැන් වටපිට බලලා පීනන්න වටපිට බැලුවා ඒ ගොඩක් තියනවා දැක්ක පීනුව ඒ වගේ මේ தത്വෙටපත් වෙච්ච උඩට ආපු අපි දන් දෙනවා කියලා තැනට ආවා කියන්නේ උඩට ආවා. සිල් සමාදන් වෙනවා කියලා කියන්නේ ඔහුගේ උඩට ඇවිල්ලා මේ ඉන්නේ. දැන් වටපිට බලලා පීනන්න. ඒ කිව්වේ අර ඉන්ද්‍රිය ධර්ම ටික වඩන්ඩ උත්සාහවත් වෙන්න. හැම වෙලාවෙම ලෝකේ කවුරුවත් අපිව බේරගන්න දෙන්නේ නැහැ. කාගේ උවමනාවට මේ ටික නතර කෙරුවත් ඒ අය අපිට පිහිට වෙන්නේ කාගේ උවමනාවකට මේ ටික අපි කළත් ඒ අය නෙමෙයි විඳින්නේ සැනසෙල්ල අපි විඳින්නේ. ඒ බව තේරුම් අරගෙන හැම දිනාම මේ කුසල ධර්මයන් වඩලා නැත්තම් මේ ඉන්ද්‍රිය ධර්ම වඩාගෙන මේ වතුරෙන් සැඩ පහරෙන් නපුරු ජලයෙන් නපුරු බිමෙන් මේ ඕගෙන් ඈතර වෙනවා කියන අදහසක් ඇති කරගන්න ඕනේ. ඇති කරගෙන ඒ සඳහා හැම දිනම උත්සාහවත් වෙන්නට ඕන. හොඳයි එහෙනම් සාදු කියලා සාදුනාදයක් පවත්වනවා.